නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්මා දිට්ඨිකස්ස ආවසෝ මිච්ඡා දිට්ඨි නිජ්ජින්නා හෝති යේ පේතේ uppajjanti මිච්ඡා දිට්ඨි පච්චය අකුසල ධම්මා තේපි නිජ්ජේ නිජ්ජින්නාන්ති යේපි සම් සම්මා දිට්ඨි පච්චය අනේකේ කුසල ධම්මා අභිවර්ධන්ති තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ධර්ම සේනාධිපති ධුරය දරූ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් දීඝනිකායේ සංගීති සූත්‍රය හා දසුත්තර සූත්‍රය විස්තර කරලා තියෙනවා. එින් මේ දසුත්තර සූත්‍රයේ එන දහම් කොටසක් තමයි මේ ප්‍රකාශ වෙන්න යන්නේ. මේකට කියනවා දස නිජ්ජර වස්තු කියලා. දස නිජ්ජර වස්තු. නිජ්ජර කියන වචනාර්ථය කාටත් පැහැදිලි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ਸਰවාකාරයෙන්ම විනාශ කරන ධර්ම. ਸਰවාකාරයෙන් නැති කරන ප්‍රහාණය කරන ධර්ම ශක්තියට කියන නිජ්ජර වස්තු කියලා. එයින් එකක් මේ ප්‍රකාශ වුණ සම්මා දිට්ඨිකස්ස ආවසෝ මිච්ඡා දිට්ඨි නිජ්ජින්නා හෝති. යම් කෙනෙක් සම්මා දිට්ඨිකයි. එසේනම් ඔහුගේ මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණයයි. ප්‍රහාණය වෙනවා. යේති මිච්ඡාදිත්‍ති පත්‍ය උප්පජ්ජಂತಿ අකුසල ධම්මා තේපි නිජ්ජීයಂತಿ තේපි නිජ්ජින්නා හොಂತಿ එතකොට මිත්‍යා දෘෂ්ටිය නිසා පහළ වෙන්න පුළුවන් අකුසල ධර්ම තියෙනවා නම් ඒ සියල්ලත් නැති වුණා වෙනවා සම්මාදිට්ඨි පත්‍යාච අනේකේ කුසල ධම්මා අභිවඩ්ඩಂತಿ සම්මාදිට්ඨිය ප්‍රත්‍ය කොටගෙන හේතු කොටගෙන නොයෙක් කුසල ධර්මද වැඩෙනවා මේක නිද්දර වස්තුවක්. සම්මා සංකප්පස්ස ආවසෝ මිච්ඡා සංකප්පෝ නිජ්ජින්නෝ හෝති. සම්්‍යක් සංකල්පනාව තියෙන තැනැත්තාගේ సంతානයේ මිත්‍යා සංකල්පනාව ප්‍රහාණය වෙනවා. යේති මිච්ඡා සංකප්ප පත්‍ය උප්පජ්ජಂತಿ අනේකේ අකුසල ධම්මා තේ පිනිජ්ජින්නා හොಂತಿ මේ මිත්‍යා සංකල්පනාව නිසා හටගන්න පුළුවන් අකුසල ධර්මත් ඒවත් විනාශ වී යනවා සම්මා දිට්ඨි පත්‍යාකේ අනේකේ කුසල ධම්මා අභිවර්ධಂತಿ ඒ සම්මා සංකල්පයේ මුල් කොටගෙන මේක විදිහේ කුසල ධර්ම අභිවර්ධනය වෙනවා මේ දෙවෙනි කාරණයයි සම්මා වාචස්ස භික්ඛේ ආවසෝ මිච්ඡා වාචා නිග්ගින්නා හෝති සම්්‍යක් වචනේ ඇති තැනැත්තාගේ මිත්‍යා වචනේ ප්‍රහාණය වුණා. යේති මිච්ඡා වාච පච්චය උප්පජ්ජಂತಿ අකුසල ධම්මා තේති නිජ්ජින්නා හොಂತಿ. ඒ මිත්‍යා වචන නිසා හටගන්නේ තියෙන අකුසල්ද ප්‍රහාණය වෙනවා. සම්මා වාචා පච්චය අනේකේ කුසල ධම්මා අභිවඩ්ඩಂತಿ. ඒ සම්්‍යක් වචනේ මුල් කොටගෙන නානා විද උසස් කුසල ධර්මයන් වර්ධනය වෙනවා පහළ වෙනවා. මේ තුන්වෙනි කාරණයයි. සම්මා කම්මන්තස්ස ආවසෝ මිච්ඡා කම්මන්තෝ නිග්ගින්නෝ හෝති. සම්‍යක් කර්මාන්ත කියන තැනත්තාගේ මිත්‍යා කර්මාන්තය නැති වුණා. යේති මිච්ඡා කම්මන්ත පච්චය උපජ්ජන්ති අකුසල ධම්මා තේ පිනිජ්ජින්නා හොಂತಿ. ඒ කියන්නේ මිත්‍යා කර්මාන්ත නිසා හටගන්න අකුසල් ඒවත් ප්‍රහාණය වුණා වෙනවා. සම්මා සම්මන්ත ප්‍රත්‍යාච අනේකේ කුසල ධම්මා අභිවර්ධಂತಿ. ඒ සම්‍යක් කර්මාන්තයේ ප්‍රතිගොටගෙන මේක විදිහේ ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම වැඩිනවා. මේ සතරවෙනි එකයි. සම්මා ආජීවස්ස ආවසෝ මිච්ඡා ආජීවෝ නිජ්ජින්නෝ හෝති. සම්‍යක් ආජීවය ඇති තැනැත්තාගේ මිත්‍යා ආජීවය දුරු වෙනවා. යේති මිච්ඡා ජීව පත්‍ය උප්පජ්ජන්ති අකුසල ධම්මා තේ පිනිජ්ජින්න හොಂತಿ. ඒ මිත්‍යා ආජීවය නිසා හටගන්න අකුසල් වෙතොත් ඒ සියල්ලද ප්‍රහාණය වෙනවා. සම්මා ආජීව පත්‍ය ඥානේසේ කුසල ධම්මා අභිවර්ධන්ති. සම්්‍යක් ආජීවයේ හේතු කොටගෙන බොහෝ කුසල ධර්මයන් වර්ධනය වෙනවා. මේ පස්වෙනි එකයි. සම්මා වායාමස්ස ආවසෝ මිච්ඡා වායාමෝ නිජ්ජින්නෝ හෝති ඒ කියන්නේ සම්‍යක් ව්‍යායාමයේ කියන තැනත්තාගේ මිත්‍යා ව්‍යායාමයේ ප්‍රහාණය වෙනවා යේති මිච්ඡා වායාම පත්‍ය උපජ්ජන්ති අනේකේ පාපක කුසල ධම්මා තේ පිනිජ්ජින්නා හොಂತಿ ඒ මිත්‍යා වායාමයේ නිසා හටගන්න පුළුවන් අකුසල ධර්මත් සියල්ල ප්‍රහාණය වෙනවා සම්මා වායාම පත්‍යා චනීකේ කුසල ධම්මා අභිවර්ධಂತಿ. ඒ සම්්‍යක් යායාමේ නිසා ලෞකික ලෝකෝත්තර අප්‍රමාණ කුසල් වැඩෙනවා. සම්මා සතිස්ස භික්ඛ ආවසෝ මිච්ඡා සති නිජ්ජින්නා හෝති. ඒ සම්්‍යක් ස්මෘතියේ තියෙන තැනත්තාගේ මිත්‍යා ස්මෘතිය ප්‍රහාණය වෙනවා. යේති මිච්ඡා සති පත්‍යා උප්පජ්ජಂತಿ පාපක අකුසල ධම්මාතේ පිනිජ්ජින්නා හොಂತಿ. ඒ මිත්‍යා සතිය නිසා හටගන්න පුළුවන් අකුසල ධර්මත් ප්‍රහාණය වෙනවා. සම්මා සතිපත්‍ය අනේකේ කුසල ධම්මා අදුවඩ්ඩಂತಿ. ඒ සම්්‍යක් ස්මෘතිය නිසා ලෞකික ලෝකෝත්තර අප්‍රමාණ කුසල් වැඩෙනවා. සම්මා සමාධිස්ස ආවසෝ මිච්ඡා සමාධි නිජ්ජින්නෝ හෝති සම්්‍යක් සමාධිය යම් කෙනෙකුට තියෙනවා නම් ඔහුගේ සිතේ මිත්‍යා සමාධිය ප්‍රහාණය වෙනවා. යේති මිච්ඡා සමාධිපත්‍ය උප්පජ්ජන්ති අනේකේ පාපක අකුසල ධම්මා තේති නිජින්නා හොಂತಿ. ඒතකොට මිත්‍යා සමාධිය නිසා හටගන්න තියෙන අකුසල ධර්මත් එවත් ප්‍රහාණය වෙනවා. සම්මා සමාධිපත්‍යාචේ අනේකේ කුසල ධම්මා අභිවර්ධಂತಿ. සම්්‍යක් සමාධියේ ප්‍රත්‍යකටගෙන අප්‍රමාණ ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම වැඩෙනවා. මේ අටවෙනි එක. සම්මා විමුක්තස්ස සම්මා ඥානස්ස ආවසෝ මිච්ඡා ඥානං නිද්දින්නම් හෝති. ඒ කියන්නේ සම්‍යක් ප්‍රඥාව. ඇති තැනැත්තාට මිත්‍යා ඥානය ප්‍රහාණය වෙනවා. යේති මිත්‍යා ඥාන පත්‍යාච උපජ්ජන්ති අනේකේ පාපක කුසල ධම්මතේක නිජ්ජින්නා හොಂತಿ. ඒ මිත්‍යා ඥානය නිසා හටගන්න අකුසලද ප්‍රහාණය වෙනවා. සම්මා ඥාන පත්‍යාච අනේකේ කුසල ධම්මා අභිවර්ධಂತಿ. සම්‍යක් ප්‍රඥාව නිසා අප්‍රමාණ ලෞකික ලෝකෝත්තර කුසල් වැඩිනවා. මේ ළමේ නිසයි. සම්මා විමුක්තස්ස ආවසෝ මිත්‍යා විමුක්ති නිජ්ජින්නා හෝති. සම්්‍යක් විමුක්තිය ඇති තැනැත්තාට මිත්‍යා විමුක්තිය ප්‍රහාණය වෙනවා. යේති මිත්‍යා විමුක්ති පත්‍ය උපජ්ජන්ති අනේකේ පාපකා කුසල ධම්මා තේ නිජ්ජින්නා හොಂತಿ. ඒ මිත්‍යා විමුක්තිය නිසා හටගන්න අකුසල තිනවන මේ සියල්ලත් ප්‍රහාණය වෙනවා. සම්මා විමුක්ති පත්‍යා චානේකේ කුසල ධම්මා අභිවද්දන්ති. ඒ සම්්‍යක් විමුක්තිය මුල් කොටගෙන අප්‍රමාණ ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම වැඩෙනවා. මේ 10 වෙනි එකයි. මෙන්න මේ ධර්මතා 10ට කියනවා දස නිජ්ජර වස්තු කියලා. ඒ කියන්නේ ප්‍රහාණය කරන ධර්මතා 10ක්. ඒ සම්මා දිට්ඨි කියන්නේ ප්‍රඥාව. සම්මා සංකල්පනා කියන්නේ විතර්කය. සම්මා වාචා වාචායි සංවිරිති චෛතිකේ. සම්මා කම්මන්ත ඒත් එහෙමයි. සම්මා ජීව විරති චෛතිකේ. සම්මා වායාම වීර්ය චෛතිකේ. සම්මා සති සතිචෛසිකේ සම්මා සමාධි ඒකාග්‍රතා චෛසිකේ එයින් ප්‍රඥා චෛසිකේ සම්මා දිට්ඨියේ සෝබන චෛසිකේ ධර්මයක් සෝබන ධර්මතා 25ක් තියෙනවා එයින් එකක් ප්‍රඥාව අමෝහය එවැගේම සම්මා සති සෝබන සාධාන චෛසික ධර්මයක් විතර්කයයි විතර්කයේ ප්‍රකේණක හයට අයිති වීරියයි ඒකාග්‍රතාවයි දෙක ਸਰවචිත්ත සාධාරණ ඡායසිකයන් අයිති. ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තුන ශෝබන ඡායසික විසුපාත අයිති. ඒකට කියන විරචිත්‍රය කියලා. දැන් මේ ධර්මතාවන් එකක් එකක් ගානේ අපේ සිතේ පහළ කර ගැනීමේදී මේ බණපදයේ කියුණු කාරණා තුනම සිද්ධ වෙනවා. දැන් අපි බුද්ධ පූජා කරනවා. සංඝ පූජා කරනවා. වන්දනමාන කරනවා. බණ අහනවා, පිරිත් කියනවා, පිරිත් අහනවා. වත් පිළිවෙත් පුරනවා, ගිලන් උවටන් කරනවා හැම කටයුත්තකදීම අපේ සිත එහි ආනිසංස දක්නා නුවණින් යුක්තුනම් ඥාන සම්ප්‍රයුක්තයි. එවාගේ බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ ආදී නිතර ආවර්ජන කරමින් නම් යෙදුනේ ඒ ඥාන සම්ප්‍රයුක්තයි. ඒ ඥාන සංප්‍රයුක්ත සිත ඇත්තා වූ ප්‍රඥාව සම්මා දිට්ඨියයි. ඒ ලාමයේදී මිච්ඡා දිට්ඨිය එමෝතේ හිතේ පහළ වෙන්නේ නැහැ. මිච්ඡා දිට්ඨියක් ඇති වුණොත් සිදුවෙන අකුසල් කිසිවක් මේ මොහොතේ පහළ වෙන්නේ ඒ සම්මා දිට්ඨියේ මුල් කොටගෙන පේලියට පේලියට වඩ වඩා තිදොරින් කුසල් රැස් වෙනවා. අන්න ඒ කාරණේ මෙතන පළමුවෙනි නිජ්ජර වස්තුවයි පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම දැන් මේ ආගමික කටයුතු දෙදෙනකොට අපේ හිතේ පහළ වෙන විචාරකය කාමච්ඡන්ද විචාරකයක් නෙමෙයි ව්‍යාපාද විචාරකයක් නෙමෙයි විහිංසා විචාරකයක් නෙමෙයි ගාම විචාරකයක් නෙමෙයි නගර විචාරකයක් නෙමෙයි ජනපද විචාරකයක් නෙමෙයි එවාගෙම අමර විචාරකයක් නෙමෙයි අනවඤ්ඤාති ප්‍රතිසංයුක්ත විචාරකයක් නෙමෙයි ඥාති විචාරකයක් නෙමෙයි ඔය අකුසල විචාරක නමෙන් එකක්වත් නෙමෙයි අර කුසල ක්‍රියා වේදෙන විචාරකේ ඒක සමාධි නෙක්ඛම්ම සංකල්පනාවට නිවන් පැතිීමට හේතු වෙනවා. නැත්තම් මෛත්‍රී සාගත නැත්තම් කරුණා සාගත සංකල්පනාවක් එනවා. ඒකට සම්මා සංකල්ප කියලා කියනවා. ඒ සම්මා සංකල්පය නිසා ඒ මොහොතේ මිත්‍යා සංකල්පනාව හිතේ පහළ වෙන්නේ මිත්‍යා සංකල්පනාවක් පහළ වුණොත් ඇති වෙන්න තියෙන අකුසල ධර්ම ඒ මොහොතේම යටපත් වෙනවා. සම්්‍යක් කල් සංකල්පනාව නිසා තව තවත් විශේෂ කයින් වචනින් සිටින් බොහෝ කුසල් රැස් වෙනවා. ඒ දෙවෙනි කාරණය. සම්මා වාචා කියන්නේ විරති ඡායසිකයක්. දැන් මේ පින්කම් වල යෙදෙනකොට අපි වචන සාකහා කරනවා. ඒවා බොහෝසෙන් මුසාවාදයෙන් තොර, කිසිදු වචනෙන් තොර, හිස් වචනෙන් තොර, නපුරු වචනෙන් තොර ප්‍රයෝජනවත් වචනයක්. ඒ සඳහා ඒ අකුසල ලක්ෂණ වලින් වැළකීමත් කුසල වචනයක යෙදීමත් නිසා සම්මා වාචා මාර්ගාංග හිතේ පහළ වෙනවා. ඒ මොහොතේ මිච්ඡා වාචා නැහැ. මිච්ඡා වාචා ඇති වුණොත් පහළ වෙන්න තියෙන අකුසල් පහළ වෙන්නේ නැහැ. ඒ වගේම සම්මා වාචා නිසා තිදරින් බොහෝ කුසල් දැස් වෙනවා. ඒ තුන්වෙනි කාරණේ. සම්මා කම්මන්ත කිංකම් වල යෙදෙනකොට අපේ දෑත දෙපාය වෙහෙසවල කය වෙහෙසවල යෙදෙනවා. ඒ සියල්ලම ප්‍රාණඝාතයෙන් තොර අදින්නාදානෙන් තොර හිත්‍යාචාරයෙන් තොර ධාර්මික යහපත් කුසල ක්‍රියාවක කය යොදන බැවින් ඒක නියම සම්මා කම්මන්තයයි. ඒ සම්මා කම්මන්තයේ තියෙන වෙලාව මිත්‍යා කම්මන්තයක් ඇත්තෙම නැහැ. මිත්‍යා කම්මන්තයක් ඇතොත් පහළ විය හැකි අකුසලද කිසිවක් ඒ මොහොතේ නැහැ. ඒ මොහොතේ සම්්‍යක් මේ කම්මන්ත නිසා අප්‍රමාණ කුසල් සිදුරින් පහළ වෙනවා. මේ සතර වෙනි එක. එවැගේම සම්මා ආජීව සම්මා ආජීව කියන්නේ දැහැමින් ජීවත් වීමේ පිළිවෙත. ඒ දැහැමේ ජීවිකා පවත්වන කාලයේදී දැන් අපි පින්කමක් කරන වෙලාව අපි ජීවත් වෙන්නේ දැහැමින්. ඒ වෙලාව හිත පිරිසුදුයි. ඔය ආජීව කියන වචනෙන් ගන්න පිරිසුදු සිතක් ඇති වෙලාව. ඒ පිරිසුදු සිතක් ඇති වෙලාවේදී සම්මා ආජීවය මිත්‍යා ජීවයෙන් තොර බැවින් ඒ සම්මා ආජීවයේ පිහිටා ඇති බැවින් අකුසල ආජීවයක් මිත්‍යා ආජීවයක් සිදුවන්නේ. මිත්‍යා ආජීවයක් කරන වෙලාවක පහළ වෙන තියෙන අකුසල් පහළ වෙන්නේ නැහැ. සම්්‍යක් ආජීව නිසා බොහෝ කුසල් රැස් වෙනවා. මේ පස්වෙනි එක. වායාම කියන තැන දැන් කුසල ක්‍රියාවක දෙන්නේ කාය චිත්ත දෙකෙන්ම වීරිය යුතුයයි. කායික වීරිය, චෛතසික වීරිය කියලා දෙආකාරක වීරියක් තියෙනවා පින්කම් කරනකොට. එතකොට මේ වීරිය නූපන් අකුසල් නූපදින්නත් උපන් අකුසල් ප්‍රහාණය වෙන්නත් නූපන් කුසල් උපදින්නත් උපන් කුසල් වැඩෙන්නත් හේතු වෙන වීරියක්. එසේකට කියනවා සම්මා වායාම කියලා. ඒ සම්මා වායාම වීරිය හිතේ තියෙන බැවින් කුසීතකම මේ මොහොතේ මිත්‍යා වීරියක් පහළවන්නේ නැහැ. ඒ වගේම මේ මිත්‍යා වීරියක් නැත්තම් කුසීතකමක් නිසා හත ගත හැකි අකුසල ධර්මත් නූපදී යනවා. සම්්‍යක් ව්‍යායාමයේ නිසා අප්‍රමාණ කුසල් ඉතිරි පැතිරි පහළ වෙනවා. ඊළඟට සම්මා සති. සම්මා සති කියන තැන සති ඡාසිකයේ ශෝබන සාධාන ඡාසිකයක්. ඒක සෑම කුසල් සිතක් ගානේ පහළ වෙනවා. ශෝබන සාධාන ඡායසිකයන් නිසා. ඒ ශෝබන සාධාන ඡායසිකයක් වූ සතිය පහළ වෙනකොට කයත් සංවරයි. වචනයත් සංවරයි. සිතේ වේදනාවක් සංවරයි. හිත සංවරයි. හිතේ පහළ වෙන ධර්මතාවක් සංවරයි. මොකද සතියෙන් යුක්ත නිසා. එතකොට සතියෙන් යුක්ත බැවින් ඒ මොහොතේ පහළ වෙන ඒ සතියේ මුල් කොට අකුසල සතියක් මිත්‍යා සතියක් පහළවන්නේම නැහැ. මිත්‍යා සතියක් ඇති වුණොත් හටගන්න තියෙන අකුසල සිතුවිලි පහළ වෙන්නේ නැහැ. එවාගෙම සම්මා සතිය මුල් කොට අප්‍රමාණ කුසල් වැඩෙනවා. ඊළඟට සම්මා සමාධි. ඒ කියන්නේ සෑම කුසල සිතක් ගානේම සමාධිය තියෙනවා. ඒක අර සතියයි ඥානයයි වීර්යයයි සම්ප්‍රයුක්ත වුණා බොහොම බලගතුයි ඒකාග්‍රතාව. ඒක සමාත අර්පණා බාටත් යන්න පුළුවන්. ඒ තරමට ඒ සම්මා සමාධිය ඉහළට යාමක් තියෙනවා. ඒ සම්මා සමාධි කියන ඒකාග්‍රතාවය හිතේ පහළ වෙනකොට මිත්‍යා සමාධියක් එහි පහළවන්නේ නැහැ. ඒ වගේ මිත්‍යා සමාධියක් ඇති විටක පහළ විය හැකි අකුසලද පහළවන්නේ නැහැ. සම්මා සමාධිය මුල් කොටගෙන අපමණ කුසල ධර්මයන් රැස් වෙනවා. එතන මිච්ඡා ඥාන කියලා සඳහන්න්නේ සම්මා ඥාන මිච්ඡා ඥාන කියන තැන අයහපත් අනර්ථ කර දේවල් සඳහා හසුරුවන නුවණ වැනි දාශක ධර්මයන් කියන මිච්ඡා ඥාන කියලා. දාද කාලේ නම් දැන් බෝම නිපදවනවා, අවියාවුද නිපදවනවා, වසවිෂ නිපදවනවා. මේකටත් යම්කිසි කල්පනාවක් ඕනනේ. ඒ කල්පනාව සම්‍යක් ඥානෙ නෙවෙයි. ඒකට කියන්නේ මිච්ඡා ඥානෙ කියලා. ඒකට ඥානය කියුවාට ඒක ආරෝපිත වචනයක්. ආරෝණ වචනයක් ඥාන කියන එකේ සැබෑවෙන් ඒක ඥානයක් නෙමෙයි. ඥාන ආකාරික ඥානික මුහුණුවරක් ඇති බැවින් ඒකට ඥානය කියනවා. අර මනුස්සෝ අමනුස්සෝ කියුවාගේ. අමනුස්සයා මිනිසියෙක් නෙමෙයි. නමුත් මිනිස්යාගේ වාගේ අත්පා තියෙන නිසා, ඉස කඳ තියෙන නිසා අමනුස්ස කියනවා. ඒ වාගේ තමයි මේ මිත්‍යා ඥාන කියන්නේ අයහපත් කටයුතු සඳහා හසුරුවන සිත. එතන තියෙනවා විචාරකය, විචාරය, ලෝභය, ditthිය, එවාගෙම සිත ඔය වගේ ධර්මතා කීපයක් එකතු වෙලා තමයි මිත්‍යා ඥාන හැටියට වැඩ කරන්නේ. දැන් සතෙක් මරන්න බොහොම කල්පනාකාරී වෙනවා. සොරකමක් කරන්න බොහොම කල්පනාකාරී වෙනවා. ඒක සැබෑ ඥානයක් නෙවෙයි මිත්‍යා ඥානයක්. එතකොට සම්මා ඥානය කිව්වම බුදු ධර්මයේ පිළිබඳවත් නාම රූප ස්කන්ධ ආතන ධාතු පිළිබඳවත් නිවැරදි ආબોධය සම්මා ඥානයයි. ඒ සම්මා ඥානෙ තියෙනකොට මිච්ඡා ඥානයක් හිතේ පහළ වෙන්නේ නැහැ. මිච්ඡා ඥානයක් පහළ වෙයි මේ ඇති කඩක පහළ වෙන්න තියෙන අකුසල ධර්මයක් පහළ වෙන්නේ නැති වෙනවා. සම්‍යක් ඥානෙ නිසා අප්‍රමාණ කුසල් පහළ වෙනවා. මාර්ගඵල නිර්වාණය දක්වාම කුසල් වැඩෙනවා. ඊළඟට විමුක්ති. මෙතන සම්මා විමුක්ති, මිච්ඡා විමුක්ති කියලා දෙකක් කියනවා. එයින් කුසල ක්‍රියාවන් සම්බන්ධව සිතේ පවත්නා විමුක්තිය තමයි මෙතන සම්මා විමුක්තිය. කාමාචර කුසල් බෙල් පමණින් කෙලෙසුන්ගෙන් අත මිදෙනවා තදංග විමුක්තිය. රූපාචර අරූපාචර කුසල් පමණින් කෙලෙසුන්ගෙන් යටපත් වෙන විස්කම්බන විමුක්තිය. ඔයාගේ මාර්ග ප්‍රතිලාභයෙන් සමුච්ඡේද විමුක්තිය. ඵලයට පැමිණීමෙන් පටිපස්සද විමුක්තිය නිවන් අරමුණු කිරීමෙන් නිස්සරණ විමුක්තිය. ඔය කියන විමුක්තියකටපත් වුණා නම් සම්මා විමුක්තියයි. ඒ හැර වෙනත් වෙනත් පූජකවරු පණවනවා තව ඊට වඩා වෙනස් විමුක්තියක්. ඔය පංච නිර්වාණ වාදය කියලා මනුෂ්‍ය ලෝක සම්පත් විඳීම, දිව ලෝක සම්පත් විඳීම, බ්‍රහ්ම ලෝක සම්පත් විඳීම, උපතෙන් මේ නැවත ඉපදීමක් නොවි සිටීම ඔන්න වාගේ දේවල් තමයි ඒගොල්ලොන්ගේ මේ නිර්වාණවාදී විමුක්තිය හැටියට හඳුන්වන්නේ. එහෙම දෙයක් කියනවනේ ඒක මිච්ඡා විමුක්තිය. එතකොට සම්මා විමුක්තියද තැනැත්තාගේ සිතේ මිච්ඡා විමුක්තිය පහළ ප්‍රහාණය වෙනවා. මිච්ඡා විමුක්තියක් ඇති කෙනෙකුගේ පහළ වෙන තින අකුසල්ද පහළ නොවී යනවා. සම්මා විමුක්තිය නිසා අප්‍රමාණ කුසල් වැඩෙනවා. දැන් අපි මේ දානමය පින්කමකදී සිටින කාලය තුල මේ නිජර වස්තු 10ම පිරෙන බව තේරුම් ගන්නට පුළුවන්. පින්කමක් කරන්නේ ඥාන සංප්‍රයුක්තව නුවණින් යුතුව. ඒතර සම්මාදිට්ඨිය එතන තියෙනවා. ඒ වගේම නිවන් පතාගෙන මෛත්‍රී කරුණා පෙරප කොටගෙන සයක් ක්‍රමේ යෙදෙනකොට සම්මා සංකල්පනාව. අකුසල වචනයන්ගෙන් තොරව කුසල වචනයන්හි පිහිටා යෙදෙනකොට සම්මා වාචා. අකුසල ක්‍රියාවකින් තොරව යහපත් කුසල ක්‍රියා කෙරෙන බැවින් සම්මා කම්මන්ත. පිරිසුදු සිතින් ජීවත් වෙන බැවින් සම්මා ආජීව. එවාගේ නූපං අකුසල් නූපදෝන බැවින් සම්මා වායාම. උපං අකුසල් ගෙවි යන බැවින් සම්මා වායාම. නූපං කුසල් උපදෝන බැවින් සම්මා වායාම. උපං කුසල් වැඩෙන බැවින් සම්මා වායාම. සිහියෙන් කය හසුරවන බැවින් සම්මා සතියේ සිහියෙන් හිතේ සොම්නස් වේදනාව පවත්වන බැවින් සම්මා සතිය. සිහියෙන් කුසල් සිත පවත්නා බැවින් සම්මා සතිය. සිහියෙන් කුසල ඡායසික පහළවන බැවින් සම්මා සතිය. ධම්මානුපස්සන. කාමච්ඡන්දේ යටපත් වූ බැවින් සම්මා සමාධිය. ව්‍යාපාදේ යටපත් වූ බැවින් සම්මා සමාධිය. තීනමිද්දේ යටපත් වූ බැවින් සම්මා සමාධිය. උද්දච්ච කුක්කුච්ච යටපත් වූ බැවින් සම්මා සමාධිය. විචිකිච්ඡා යටපත් වූ බැවින් සම්මා සමාධිය කුසල ක්‍රියාව කෙරෙහි කුසල විචාරකේ පහළ වූ බැවින් සම්මා සමාධිය කුසල විචාරයේ පහළ වූ බැවින් සම්මා සමාධිය කුසල ප්‍රීතිය පහළ වූ බැවින් සම්මා සමාධිය. කුසල සුඛය පහළ වූ බැවින් සම්මා සමාධිය. කුසල ඒකාග්‍රතාව පහළ වූ බැවින් සම්මා සමාධිය. ඒ වගේම මේ කුසල ක්‍රියාව නුවණින් යෙදීම නිසා සම්මා ඥාන, ඒ කුසාසිතේ පැමිණින් කෙලෙසුන්ගෙන් හිත මිදීම නිසා සම්මා විමුක්තිය. දැන් මේ පින්කම තුලින් ওই කරුණ 10ම සම්පූර්ණ කරා අපි කරා ප්‍රමාණයකට. මේක සම්පූර්ණ කරනවා නෙමෙයි <clears throat> තමයි උපදවා ගන්නවා. මේම ලක්ෂ වාරයක් කෝටි වාරයක් අසංඛ්‍ය වාරයක් ගිහිල්ලා හරි ඒ සිතේ ඒ ධර්ම ශක්තිය යම් පමණ ගොඩ නැගුණා නම් ඒ ඒ දවසට ඒ ඒ ශක්තිය අනුව ධ්‍යාන සමාධි සමාපatti අභිඥා බල විපස්සනා ඥාන පහළ කර ගැනීමට සෝවාන් ආදී මාර්ගඵල ප්‍රතිලාභයෙන් අග්‍ර නිර්වාණ අවබෝධයටත් මේ ධර්ම ශක්තිය උපකාරී වෙනවා. සරියොත් මහරහතන් වහන්සේ විසින් සංගරුව නාමතා දේශනා කළේ දසුත්තර සූත්‍රයේ මේ දසවෙනි ධර්ම කාරණා තමයි දස නිජ්ජර වස්තු මේවා එකක් එකක් තේරුම් අරගෙන කුසල කිරීමේදී ඒ කුසලයේ බොහොම ගරු ගැඹීර කුසලයක් බවට පත් වෙනවා. එසා මේ වාගේ ධර්මතාවන් අපි නිතර නිතර ආවර්ජනා කරමු. ඒවා හිතේ පහළවන හැටියට කුසල ක්‍රියාවන් යෙදෙමු. එයින් අපේ චිත්තසංතානවල මාර්ගාංග ධර්මයන් වැඩි යම් කිසි අවස්ථාවකදී මේ මාර්ගාංග හේතුවෙන් නිවනට යනතුරු සුගති ලෝකෝත්පත්තියත් ලැබමින් පාරමී පුරා ගැනීමටත් සතු බෝධිඥානයකින් අග්‍ර නිර්වාණ අවබෝධයටත් හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානය අපි ඇති කරගනිමු. මෙතන මේ කියවන මාර්ගාංග 8ක්. ඒකට දෙකක් තා වැඩි වුණා. ඒ දෙකක් ඊට අදාළම දෙකක් බැවිනුයි සඳහන් වෙන්නේ. අර රහතන් වහන්සේ කෙනෙකුට පිළිෙන්න අසෙක්ක ධර්ම 10ක් කියන්නේ ඒත් ඔය දාල සමානයි. අසෙක්ක සම්මා දිට්ඨිය, අසෙක්ක සම්මා සංකප්පාසේක සම්මා වාචා ආදි වශයෙන් අසේක සම්මා ඥාන අසේක සම්මා විමුක්ති කියලා 10ක් තියෙනවා රහතන් වහන්සේ කෙනෙකුට පිළිතෙන. ඒ මාත්‍රිකා තමයි මෙතනත් ගණන් ගන්න තියෙන්නේ. අනික මෙතන මිච්ඡා දිට්ඨි කිව්වහම ඡායසිකයක් තියෙනවා. ඒ වගේම මිච්ඡා සංකප්ප කියන කොටත් අකුසල විතර්කයක් තියෙනවා. යක්ෂණ පැත්තට යෙදෙනවා. අනික මිච්ඡා වායාම කියනකොට වීරිය අකුසල පැත්තට යෙදෙනවා. ඒ වගේ මිච්ඡා සමාධි කියනකොට අකුසල පැත්තට ඒකාග්‍රතාව තියෙනවා. ඔන්න හතර විතරයි අකුසල ධර්ම වශයෙන් ගන්න තියෙන්නේ. අනිත් සියල්ල අකුසල ධර්මයට හේත නියම නම නියම වෙන්නේම නැහැ. සම්මා සංකම්ම සම්මා වාචා කම්මන්තා ජීව තුනයි සම්මා සතියයි. ඔය හතර කිසිසේත් ඊට ප්‍රතිවිරුද්ධ ඡායසිකයකට සම්බන්ධ නැහැ. අර හතරට ප්‍රතිවිරුද්ධ ඡායසික ධර්ම තියෙනවා. එතකොට මිච්ඡා ඥාන කියලා අමුතු ඡායසිකයක් ගන්න නැහැ. අර හිතේ පහළවන ධර්මතා කීපයක් ඔකට එකතු වෙනවා. මිච්ඡා විමුක්ති කියන එකත් එහෙමයි. ඉතින් මේ අනුව සලක බැලීමේදී අපි කරන මේ සෑම කුසලයකදීම අපි සිදු කරන්නේ කෙලෙස් නැසීමයි. කෙලෙසුන් තුනී කර කර යාමයි. කෙලෙස් බර සැහැල්ලු කිරීමයි. මේ වායේ ශක්තිය නිසාර උක්කෙත්තා පුඤ්ඤ තේජේන කාම රූප ගතින් ගතා කියන බුද්ධ වචනේ අනුව ඉහළට යන්න සමත් වෙනවා. පහළට යන්නේ නැතු ඉහළට යන්න සමත් වෙනවා. මේක පුඤ්ඤ තේජසක්. එතකොට එයින් කාමාචර රූපාචර අරූපාචර ලෝකෝට යන්න පුළුවන්. නමුත් අපි දන්නවා ඒ ලෝකයේ ඇතුලේ මොන සම්පත් ලැබුණා සදාකාලික නැති බව. එනිසා මේ කරන සෑම කුසලයකින්ම වෙනස් නොවන සෝය වෙන අවේදිත සෝය වෙන නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානය ඇති කර ගැනීම වැදගත් වෙනවා. දැන් ඊයේ සන්ධ්‍යාවේ විශේෂයෙන් කලින් රජමහා විහාරස්ථානයේදී බොහොම වටිනා වන්දනාවක් සිදු කරන්න ලැබුණ බෝධි වන්දනාවක් ධම්මචක්ක සජ්ජායනාවක්. තින් දෙනෝ දහසක් දෙනා වඳිනවා දකිනකොට හිතේ සතුටක් ඇති වෙනවා. අනේ මේ හැමදෙනාටම මහත්ඵල මහත්ආනිසංස කුසල් පහළ වේවා මේ හැමදෙනාටම නිවන් මඟ සුගති මඟ ආලෝක වේවා කියලා අපට මෛත්‍රී කරන්න පුළුවන් වුණා. ඉතින් සංඝ රත්නෝ දේශා ආවාස පහසුකම් උනුපැන් සිසිල් පැන් ගිලන් පසදාන පිරිනැම්මුවා. දැන් මේ උදෑසන දාන වස්තු සම්පාදනය කොටගෙන බුද්ධ පූජා පැවැත්වුවා. එක ස්වාමීන් වහන්සේ නමක් වුණත් සංඝ රත්නයේ අනන්ත ගුණ සිත නගාගෙන දාන වස්තු පිළිගැන්වුවා. වත්පිළිවෙත් පැවැත්තුවා ඒකම අපේ පින්වත් පොසි මහත්මයා ඒ පුතණුවන් ඒ මෙතනිය එකතු වෙලා විශේෂ පූජාවකුත් පැවැත්තුවා ඒකම දැන් මෙතකින් මේ සස්පත් කරගත්ත දානමය සීලමය භාවනාමය කුසලය අද අපි මේ සැනසෙන බුදු සසුන නොනැසේ නොකිරී අඳුරු නොවි අවුරුදු 5000කට වැඩි කලක් නිර්මලව පැවැත්මට හේතු වේවා ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයට බුදු සසුන ආරක්ෂා කර ගැනීමට අපරැස් කර ගන්න කුසලයේ ආශිර්වාදයක් වේවා. නමින් අභාව ප්‍රාප්ත මෞපිය ගුරුවර බන්දු මිත්‍රාදීන්ද විශේෂයෙන් මෑත භාගයේහි පසුගිය උඳුවක් පොය දවසේදී මුහුදු ගැලීමෙන් විනාශයටපත් වූ සිය ගණන් දහස් ගණන් ලක්ෂ ගණන් ජනතාවටද මේ කුසලයක් වේවා ඒ හැමදෙනාට සසර ගමනේදී සුගති සම්පත්ම සිද්ධ වේවා පතෝ බෝධියකින් සසරින් එතර වී ලැබෙන අමා මහ නිවන් සුවක් වේවා කියා කරුණාවෙන් පින් දෙමු. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලය සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් මේ පින් අනුමෝදන් වෙත්වා. ගෞතම සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට මේ පින්වත් සෑම දෙනාට මේ නිවසට අනාථ බාටපත් වූ සියලු දෙනාටත් අනාථ ආධාර දෙන හැම දෙනාටත් දේව ආරක්ෂා සරසා දෙත්වා සතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු හිතවත් මෙදහත් අහිතවත් සෑම සත්‍යයන්වත් කොළඹ අගනුවර වාසීන්ට තවට ගම් නගර ලංකාව දඹදිව උතල මේ සක්වල සීල සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයටම මේ පුණ්‍ය ලාභයත් වේවා සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණ යෙත්වා අප්‍රමාදව දසපාරමී පුරත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. පින්සිත පාදවාගෙන බුදු සසුනේ චිරජීවනයේ පතමින් සංගරුවනට ආයු වර්ණ සැප බල ඥාන පිරිනමමින් සිදු කරගත් මේ උදාර කුසලානිසංස බලෙන් බුද්ධ ආදී රත්නත්‍රානුභව බලෙන් දිව්‍ය රාජ මණ්ඩලයේ රැකවරණින් කල්යාණ මිත්‍රයන්ගේ දාශිර්වාද බලයෙන් නිරතුරුව පරිත්‍යාගයේ බොහොම ඉහළින් සිදු කරන පින්වත් එජ්ජ ආරණ්‍ය මහත්මයාටත් මේ චන්දරාරණ්‍ය මැතිණියටත් එවාගේම අමිලා බේබී එම අසංක පුතුණුවන් උනුබුරාල දෙපළ එවාගේම නිරෝස් බෑනනුවන් ආදී කොට ඇති පවුලේ සැමටත් වයෝ වෘද්ධ ගුණවත් මෑණියන්ටත් දෙපාර්ශ්වයේම සහෝදර සහෝදරි පිරිස ඇතුළේ පවුල් වල සෑම දෙනාටමත් අද මේ අවස්ථාවට සහභාගී වන ප්‍රසේ සිල්ලා මැතිතුමා මැතිණිය පුතුණුවන් දියණිය ඇතුළු සැමටත් වාගේම අජන්ත සොයිසා මහත්මිය ඇතුළු පවුලේ සැමටත් දියණියගේ මෑණියන් හැමදාමත් ධෛර්ය උපදවාගෙන මේ පාන්දරම දාන වස්තු හදාගෙන එතුමිය ඇතුළු පවුලේ සැමටත් වාගේම මල්ලිකා වෙතිසිංහ මැතිණිය මහත්මිය දියණිය පුතුණුවන් ආදී කොට ඇති පවුලේ සෑම දෙනාටමත් ඒ වගේම වත් පිළිවෙත් පුරා සාදුකියා සිත් පහදවා ගත් සියලුම දෙනාටම මෙලොව වශයෙන් ඇති අසනීප අපලෝපද්දර වතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ලම හිරුදුටු අඳුරසේ දුරු වේවා ආරක්ෂාව සිත සාන්තිය ඇතුව වින්සත් රත වර්ෂ කාලම දීර්ඝාස ලැබේවා තමන තමන පියවරක් ගානේ රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රජසොර සතුරු ගිනිජල වශයෙන් සාවියාවුදාද විපත්ති වලකේවා කාශිත පීඩාදයක් නොවේ කායික මානසික සැනසෙල්ලේ දලෝ දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණයෙන් නුවණින් ධනයෙන් දහනී යසසෙන් ඓශ්වර්යයෙන් සැපතෙන් සම්පතෙන් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන්ද නිත්‍ය සීලයෙන් උපෝසත සීලයෙන් සතර බඹ විහරණයෙන්ද දස පාරමිතාදී බෝසත් ගුණයන්ගෙන්ද පෙරපස මෝරණ සඳක් මෙන් දිනින් දින දිනු වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල සිතුමි නිරෝණකින් මෙන් සිතෝ පැතුසේ මුදුන්පත් වේවා හිංසත් අත්වර්ෂාධික කාලයක් අතරක් නැර බුදු සසුනේ පාරමී පුරා ගැනීමට තෙරුවන් පිහිටෙන් ආරක්ෂාව ලැබේවා සසර ගමනේදීද භවයක් පාසා ශ්‍රද්ධාවෙන් සීලයෙන් සුතේන් ත්‍යාගයෙන් ඥානෙන් ගුණෙන් නුවණින් අගතන්පත් පුණ්‍යාත්මී ජීවිත ලැබමින් සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑද හිතමිතුරන් සේවක සේවිකාවන් කැටුව සුවසේ පාරමී ගුණ සපුරමින් දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිමි සනසේ වදාළ අජරාමර ශාන්ත ප්‍රණීතාග්‍ර අමා මහ නිවන් සෝක නිසමේ සීලම කුසල සම්භාරේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සෝය ප්‍රාර්ථනා කරමු ඥාතීන්ද දෙවියන් සියලු සත්‍යයන් පින්පෙත් පමුණුවමු ඉදං ඕ ඥාතීනං යොසු තත්තාවතාච Thank you. ආකාශත්තා චේ ඉමිනා පුඤ්ඤ කම්මේ ඉදං මේ පුඤ්ඤ කම්මං ඉදං මේ පුඤ්ඤ කම්මං ආශෝක්‍ය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 අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායින චක්කාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ කතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සෝපatti සාදු